ඔබට විවෘතයි 69යි 69යි 41 69යි 69යි 41 අද ධර්ම දේශකයන්ෝ පූජ්‍යපාද නා උයනේ අරිය ධර්ම ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මේ දිවියට මේ මොහොතේ වැඩම කර සිටිනවා සාකච්ඡාවට සහභාගී වීමට පූජ්‍යපාද මේතලාවේ විනීත ස්වාමීන් වහන්සේත් ඒ වගේම පූජ්‍යපාද කන්දිගෙදර දෙමළ ධම්ම ස්වාමීන් වහන්සේ. එහෙනම් මාධන් ආරාධනා කරනවා එම සජීවී ධර්ම සංවාදය ධර්ම සාකච්ඡාව මෙහෙවන්නට ආචාර්ය ආර්යපාල පෙරේරා මහතාට. පෙරවන් සරණයි. අද මේ දුරුත් පොයේ දවසේ පැයක් පමණ ඔබ ඊට ආගනා ධර්ම දේශනාවකට අහුම්කම් දීලා මම හිතනවා දැන් සදී පැහැදී සිටිනවා තවදුරටත් ධර්ම සාකච්ඡාවක යෙදෙන්නට කාලේන ධර්ම සාකච්ඡා කියලා මංගල කාරණාවක් වශයෙන් ඔබ හොඳින් මේ කාරණාව දන්නවා. පසුගිය කාලයේ පුරාම හැම පසළොස්වක පොහොය දවසකම ධර්ම දේශනාවට පසුව මෙබඳු ධර්ම සාකච්ඡා පැවැත්වුණා. ඒ වගේම ඔබ බොහෝ දෙනෙක් ඔබට තියෙන දහම් ගැටලු ඉදිරිපත් කළා. ඒවා විසඳා ගන්නට මේ මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර බවත් ඔබ දන්නවා. ඒ නිසා නිවේදිකාව කිව්වා වගේ 69 69 41 කියන දුරකථන අංකය මතක තියාගෙන මිනිත්තු කිහිපයක් අපි මූලික හැඳින්වීමක් කළාට පස්සේ ඔබට අවස්ථාව තිබෙනවා මේ දුරකථනයෙන් අප අමතලා දහම් ගැටළු ඉදිරිපත් කරන්නට. අද ධර්ම දේශනාව පදනම් වුණේ දීගනිකායේ ලක්ෂණ සූත්‍රය. බුදු පියාණන් වහන්සේගේ ශාරීරියේ පැවති දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තර කරමින් එම මහා පුරුෂ ලක්ෂණ ඇතිවීමට හේතු වශයෙන් දීඝනිකාය අට කතාවේ විස්තර කරලා තිබෙන ලක්කන සූත්‍රයේ අටුවාවේ විස්තර කරලා තිබෙන පුණ්‍ය කර්ම කුසල කර්ම පිළිබඳ විග්‍රහයක් අපේ නායක හඳුන්වන්සේ තාම හොඳින් सिद्ध කළා. මම හිතනවා ඔබ හොඳින් අහගෙන ඉන්නට ඇති මේ ලක්ෂණ බුදු පියාණන් වහන්සේගේ ශරීරයේ තිබුණු බව සිද්ධාර්ථ කුමාරයාගේ ශරීරයේ තිබුණු බව නොඑක් නොඑක් අවස්ථාවල නොඑක් සූත්‍රවල පවා සඳහන් වෙලා තිබෙනවා. මේක එක්ක අරම බුදුදහමට ආපු බෞද්ධ සූත්‍ර ධර්ම වලට එකතු වුණා නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ ලක්ෂණ ශාස්ත්‍රය ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා තිබුණා. අථර්ව වේදයේ අයිතරේය බ්‍රාහ්මණ ග්‍රන්ථයේ ශතපත බ්‍රාහ්මණ ග්‍රන්ථයේ මේ පිළිබඳ බුදුහාඳුරු පහළ වෙන්නට කලින් යුගයේ මේ පිළිබඳ ශාස්ත්‍රයේ දිනු වෙලා තිබිච්ච බවට සාධක සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ වෛදික යුගයෙන් නව පිබිදීමක් ඉදිරිපත් කළේ බුදු වීමෙන් පසුව මිනිසයාට මිනිසයා විසින්ම තම විමුක්තිය සලසාගත හැකි කියන බව. මේ කාරණාවේදී උන්වහන්සේ නියම මිනිසියෙක් හැටියටයි ක්‍රියා කළේ උත්තරීතර ගුණධර්ම ශක්තියකින් හැබී අතිමානුෂික ගුණධර්ම ශක්තියකින් හැබී මිනිසියෙක් හැටියට අප ඉදිරියට ඇවිල්ලා නිවන් මඟ අපටම සලසා ගන්නට හැකිය කියන විශ්වාසය අප තුළ ඇති කළා ධර්ම දේශනා කරමින් උන්වහන්සේගේ සේවාව සම්පූර්ණ කළේ. මෙහෙම කල්පනා කරලා බලනකොට මිනිසියෙක් හැටියට මිනිස්යාගේ විමුක්තිය ගැන කතා කරපු එකම දහම බුදුදහම. අන් සියලුම ධර්ම විමුක්තිය ගැන කතා කරන්නේ, ගැලවීම ගැන කතා කරන්නේ මිනිසයන්ට වඩා ඉහළින් සිටිනවාය කියන ਸਰවබලධාරී දෙවියෙක් මුල් කරගෙන. Hindu ධර්මෙත් එහෙමයි, ක්‍රිස්තියානි ධර්මෙත් එහෙමයි, මුස්ලිම් ධර්මෙත් එහෙමයි. මිනිසයා දුර්වලෙක්, මිනිසයාට වඩා ඉහළින් සිටින ਸਰවබලධාරී පුද්ගලයෙකු තමයි මේ සියලු ප්‍රශ්න අපිට විසඳලා දෙන්නේ. ඒට විරුද්ධව මතයක් ගොඩනගපු පළමුවෙනි ශාස්ත්‍රඥ වහන්සේ හැටියට අපට බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නට වෙනවා. උන්වහන්සේගේ මිනිස් ශරීරයේ තිබිච්ච මිනිස් ලක්ෂණ, මිනිස් ගතිගුණ, මිනිස් හැඟීම් මිනිසෙක් හැටියට ජීවත් වෙමින් ශාරීරික වශයෙන් උත්විඳපු වද වේදනා අසනීප වැනි චරිත ලක්ෂණ, මිනිස් ස්වභාව ලක්ෂණ බුද්ධ චරිතයේ නෙක් තන්වල සූත්‍ර ධර්ම වල සඳහන් වෙලා තිබෙනවා. ඒ බඳු බුදු කෙනෙක් අප ඉදිරියේ අපට දහම් දේශනකොට වඩාත් සමීපව, වඩාත් නිදහස්ව වඩාත් මිත්‍රත්ව ශීලී ස්වරූපයකින් ගුරුවරයෙක් ළඟට යන ශිෂ්‍යෙක් වගේ උන්වහන්සේගේ දහමට විශාල පිරිසක් පැහැදිලා කෝටි ගණනින් ශ්‍රාවකත්වයට පත් වුණු බව ධර්මදේශනාවෙන් පැහැදිලි වුණා. මා දීර්ඝ වශයෙන් ධර්මදේශනාවෙන් කියවෙච්ච කාරණා ගැන කතා කරන්නේ නැහැ. වැඩි වශයෙන් මේ පරිසරයේ මේ ලක්ෂණ බෞද්ධයන් මේ කුසල පැත්තට පින් පැත්තට යොමු කරවීම ඒවායේ පරමාර්ථය මොන විදියටද මේ වයින් අපි ප්‍රයෝජනයක් ගන්න කියන කරුණ තමයි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ මේ වෙනකොටත් දුරගතනේ නාද වෙනවා අපි පොඩ්ඩක් අහුම්කම් දෙමු ශ්‍රාවකින්ට මේට අදාළ ඔබ අහන ප්‍රශ්නෙට අපි අපිට පුළුවන් ආකාරයට සුදුසු පිළිතුරක් දෙන්න උත්සාහ කරනවා. අවසරයි ස්වාමීනි මගේ නම විජයවංශ පතිරණ මම කතා කරන්නේ බෝපේ ඉඳලා මම මේ ධර්ම දේශනාව ඉතාම භක්තිආදරයෙන් ඇහුව මම මේ අහන ප්‍රශ්නය කිසි විටකවත් අපහාසයක් නොවේවා කියන පිටයි මම ප්‍රාර්ථනා කරන්නේ අප අහලා තියෙන බුදුරජාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ අනුසේක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු මේ කල්පයේදී පහළ වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන්ගේ කෙනෙක් හැටියට. ඉතින් අපේ දරුතර ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනයෙන් කියුණා බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි සමයි ඒ වගේම පාදයේ ජාල එහෙම තිබ්බා කියලා. ඉතින් මේ කවීන විද්‍යාවත් අනුවත් ස්වාභාවිකත්වය අනුවත් එවැනි දෙයක් තරමක් අර ස්වාභාවිකත්වයෙන් ඈත් වෙනවා නේද කියන එක මගේ හිතේ රැවුදුනා. මේ පිළිබඳව වහන්සලාගේ අදහස් මා දැනගන්න කැමතියි. ඒ වගේම දෙතිස් පුරුෂ ලක්ෂණයන්ගේ සමහර අංග තිබුණා ස්වාභාවික මිනිස්යෙකින් ඉක්මවා ගියංග. ඉතින් ඒ වගේ තැනකදී අපට අර භක්තිය මිසක් මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ ඒ ගති ලක්ෂණ පෙන්න්නේ නැහැ නේද කියන එකයි මගේ සිතේ පහළ වුණේ. ඔබේ ප්‍රශ්නේ වැදගත් වචනයක් කියනවා මේ භක්තිය කියන එක. භක්තිය නිසා තමයි මිනිසුන් ආගමට පුදු පූජාවල් වලට ඇදලා බැඳිලා ඒ කටයුතු වල යෙදලා ඉන්නේ. ඉතින් බෞද්ධයන්ට මේ පුදු පූජා මගින් නොඑක් නොඑක් විදිහේ චාරිත්‍ර විදි සකස් වන්නට පටන් ගන්නකොට බුදුහාමුදුරන්ට යම් යම් බැතිමත් භාවයක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් තිබුණා. ඒක ශ්‍රද්ධාව ඉක්මවා ගියපු ස්වරූපයෙන් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. කොහොම නමුත් මේ ගැන අපේ ධර්මදේශකයන් වහන්සේගෙන් මම මුලින්ම අහන්න කැමතියි. මේ බඳු මේ අස්වාභාවිකයි කියලා මේ අපේ ප්‍රශ්නකරු අහන විදිය ලක්ෂණ බුදුදහම වහන්සේගේ ශරීරයේ තිබුණු බව පොතපතේ සඳහන් වෙනව නේද? ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා තියෙනවා මහා ප්‍රදාන සූත්‍රය, ලක්ෂණ සූත්‍රය වැනි දේශනාවල උන්වහන්සේගේ ශරීර ලක්ෂණ සම්පූර්ණයෙන් සිය වචනෙන් ප්‍රකාශ කළා තියෙනවා. හැබැයි ඒවා පසු කාලයක හදාගත්ත දෙය කියලා කියන්නේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ භාග්‍යතුන් වහන්සේගේ රූප විලාසය එවාගේම සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥාන දර්ශනීය ධර්ම දේශනා විලාස මේවා කිසි කෙනෙකුට සාධාරණ වන්නේ නැහැ. ඒ නිසානේ අච්චරිය පුද්ගලෝ කියන්නේ උත්තරීතර පුද්ගලෝ කියන්නේ ඒවා අද කාලේ මිනිස්යන්ටවත් අද කාලේ විද්‍යාවටවත් සංසන්දනය කරන්න ගියොත් අවිද්‍යාවට වැටෙනවා. ඒ නිසා ඒ සරුවඥාන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා තුලින් ඇතිවෙච්ච පැහැදිලි කරුණු තමයි අපි ඉදිරිපත් කළේ තවදුරට විමසා බලන්න මා කියන සූත්‍ර දේශනා සූත්‍ර දේශනා බලන්න දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රය බලන්න දීඝනිකායේ අගට තියෙන ලක්ෂණ සූත්‍රය බලන්න දන්න කෙනෙකුගෙන් විමසා බලන්න මම කරුණාවෙන් ආරාධනා කරනවා ඔතකින් සෑහීමකට පත් නොවි කරුණු විමසා අවබෝධ කරගනු මැනවි. අපේ විනීත් ස්වාමීන් වහන්සේගෙත් මේ සම්බන්ධයෙන් යම් අදහසක් පළ කරන්න තිබෙනවා නම් අවස්ථාව අතිගරු නාවිනේ ස්වාමීන් වහන්සේ දැන් වාක් අර්ථ පැහැදිලි කරන්න යෙදුනා. විශේෂයෙන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳ අපේ මහබෝසතාන් වහන්සේ පෙර කලපින් අතීතේ වෙනත් මහබෝසතාන් වහන්සේ කලපින් පිළිබඳ ඔය ත්‍රිවේදී උගන්වනවා. ඒ ත්‍රිවේදී තිබුණා ලක්ෂණ ශාස්ත්‍රය. එය ඇතැන් ඒ ශිෂ්‍යෝ ඉගෙනගෙන අපේ බුදු පියාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා ඒ දේහ ලක්ෂණ දැකලා නිසක කරගන්න කියදුනා. ඒ දේහ ලක්ෂණ වලින් පෙන්වීම මේ උතුමා ලෝකේ පහළ වෙලා ගිහිගෙයි හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙන එකයි. ඒ නිසා උන්වහන්සේ ඒකාන්ත බුදු වුණ නිසා උන්වහන්සේගේ ධර්ම ගම්භීරත්වය ධර්මයේ ආબોධ කළ මේ කරුණ නිසා නිසක භාවයටපත් වෙලා බොහෝ කොට උන්වහන්සේගේ ශ්‍රාවක බවට පත් වුණා. ඒ නිසා මේ කීර්තිය බුදු පියාණන් වහන්සේගේ දේහ ලක්ෂණ දැකලා වඩා ශ්‍රද්ධා භක්තිය ඇති කරගෙන නිවන් මඟට අවතීර්ණ වූ බවයි. මේ ධර්මදේශනාවේ මාතෘකාව වුණේ ලක්ෂණ සූත්‍රය නිසා. ඒ සූත්‍රයේ සහ අටුවාවේ තියෙන මූලික කාරණා ගැනයි අපේ ස්වාමීන් වහන්සේලා වැඩි වශයෙන්ම මෙතෙන්දි ප්‍රකාශ කළේ. ඒ බුද්ධ දේශනා සූත්‍ර පිටකේ සඳහන් වන සූත්‍රවල සඳහන් වන දේ බෞද්ධයන් මූලික වශයෙන් බුද්ධ දේශනා බුද්ධ වචන හැටියට පිළිගන්නවා. ඒ නිසා ඒකේ තියෙන කාරණායි මේ විදිහට විස්තර වෙන්නේ. ඒක භක්තිවාදයට වැටෙනවා වෙන්න පුළුවන්. බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳව චිත්‍ර කලාව, ඒ වගේම මූර්ති කලාව නිර්මාණය කරපු කාලේ ලක්ෂණ ශාස්ත්‍රයේ පෙන්වන්නට යොදාගත් උපක්‍රම වෙන්න පුළුවන්. කොහොම වුණත් පොතපතේ තියෙන දේ ප්‍රතික්ෂේප කරන්න අපට පුළුවන් කමක් නැහැ. තවත් ශ්‍රාවකෙක් අවස්ථාවක් ඉල්ලනවා අපි ඉද. ස්වාමීන් වහන්සේ මම මේ වෙනත් ආගමක ළමෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ ළමයා අහුවා මේ වෙන සත්වාත්මික ඉඳලා දැන් වෙන සතෙක් මැරුවොත් එහෙම ඒ පව පරිසම් දෙනවද? බුදුහාමුදුරුවොත් වෙනින් ආගම්වල වෙනින් ආත්මවල ඉඳද්දි සත්‍යාත්මවල ඉඳද්දි පින් කරා නේද කොහොමද මේ සත්‍යාත්මවල ඉඳද්දි පින් කරන්නේ මේ කොහොමද සත්‍යාත්මකින් මනුෂ්‍යාත්මයක් ලබන්නේ සත්‍යාත්මකින් පින් කරන්නේ කොහොමද කියලා. සතෙක් හැටියට ඉඳගෙන කරන දේ මිනිස්සෙක් හැටියට කරන දේට වඩා වෙනසක් තියෙන්නට පුළුවන්ද කියන ගැටලුව. ඒ වගේම සතුන් කරන දේවල් වලින් පින්පව් සිද්ධ වෙනවද? යනාදී වශයෙන් ඒ ගැටලුවක් වෙනත් ආගමක ළමෙක් ඇති වෙච්ච මතු කරපු ගැටලුවක් ඒ නම නම් මම අහගත්තේ නැහැ. ඒ මහත්මිය අපිට ඉදිරිපත් කළේ අපේ අරියදම ස්වාමීන් වහන්සේ ගැන වචන ටිකක් අවසර ලැබෙන්නේ. සත්ත්ව සංඛානය එක ජීවිතයකට සීමා වන්නේ නැහැ. රූපය වෙනස් වුණාට චිත්ත සංතතිය අනාදිමත් සසර පටන් එක පෙරලියට එනවා සිතෙන් සිතට වැඩ කරනවා සෑම සිතකම තියෙනවා ඒ ඒ භවයන්හිදී රැස් කරගන්න කර්ම ශක්තිය. කර්ම ශක්තිය උපනිශ්‍රේ ශක්තිය කියලා දෙකක් තියෙනවා. ඒ අනුව දැන් සතෙක් වෙලා ඉන්නකොට ඒතනත්ත නැවත මනුස්ස ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට යන්න බාධාවක් නැත්තේ ඔහුගේ චිත්ත පරම්පරාවේ තියෙන පූර්ව જાතිවලදී කරගත් උසස් කුසලයන්ගේ ශක්තිය තියෙනවා. සමාත පිරිසංගත සතා යම් යම් කුසල් කරන අවස්ථා තියෙනවා. දැන් බලන්න සතා වුණත් දරුවන් කිරි පොවනවා දරුවන් කවනවා පොවනවා ඒ අවස්ථාවකදී සිතේ මෛත්‍රී සාගත කුසල් පහළ වෙනවා කරුණා සාගත කුසල් පහළ වෙනවා මිනිස්සුයෙකුට තරම් උස්සන්න කුසල් වන්නේ නැහැ නමුත් ඒ හැම සතෙකුගේම දැන් අපි හිතමු මඳුරුවා කියලා මඳුරුවාගේ సంతානයේ තියෙන දීර්ඝ කාලයක පටන්ගෙන චිත්ත පරම්පරාවක්. ඒ චිත්ත පරම්පරාවේ අපරාපරිය වේදිනී කියලා කුසල ශක්තියක් තියෙනවා. ඒ අකුසල ශක්තියක් තියෙනවා. ඉතින් මරණාසන්න මොහොතේදී තමාගේ මනසට වැටී ආව කර්මය අනුව ඊට පස්සේ ප්‍රතිසන්දි දෙනවා කුසල කර්මයක් සිහි වුණා නම් කුසල කර්ම නිමිත්තක් සිහි වුණා නම් සුගතියක අකුසල කර්මයක් සිදු සිහි වුණා නම් දුගතියක. ඒ නිසා මේක කර්ම න්යාමයට ඇති පිළිතුරක්. අපේ කන්දේකතර විමල ධම්මහින් පාරණ වහන්සේගෙන් මා ඉල්ලා සිටිනවා මේකේ අනිත් පැත්ත. මිනිස්සෙකුට පුලන්ද තිරසනෙක් වෙන්න සිතේ පවිතු චේතනා වැනි දේවල් මරණ මොහොතදී ඉදිරිපත් වුණොත් ඒ ප්‍රශ්නය පිළිබඳව දෙන්න තිබෙන උත්තරය නම් මිනිස්සෙක් වශයෙන් හෝ ඉඳගෙන කෙනෙක් කුසල් හෝ අකුසල් හෝ කරාම ඒ මිනිස්යාගේ කුසල් කිරීම අනුව කුසල විපාකත් ඒ වගේම අකුසල් කිරීම අනුව අකුසල විපාකත් අනුව කුසල් කරන අය සුගතියටත් ඒ වගේම අකුසල් කරන අය අපාය ආදී තැන්වලත් ඉපදෙමින් එහි විපාක වින්දනය කළ යුතු බව අනිවාර්යෙන් සඳහන් කළ යුතු වෙනවා. ඒ කාරණාව මම හිතනවා දැන් පැහැදිලි වුණා කියලා අපි නැවතත් අවස්ථාවක් අවස්ථාවක් ඉල්ලනවා. ගරුතර මහසංඝරත්නයේ මගේ තියෙන දහම් ප්‍රශ්නයක් මම රාමුක්කණින් පියතෙල කියලා කෙනෙක් මොකද්ද මේ දැන් සමුන්නාංශයේ ධර්ම දේශනාවේදී කියවුණා සිදුවත් කුමාරයා ගිහිව ගිහිව හිටියොත් සක්විති රජකම කරනවා නැත්නම් පැවිදි වුණොත් අපේ සම්මා සම්බුද්ධත්වය ලබන බව. එතෙන්දී මේ සක්විති රජකම ගැන පූජාවලිය හත්වෙනි පරිච්ඡේදයේ පිටු අංක 90 ඉඳලා 92 දක්වත් සාදුනාද පූජා කතාව ගැන කියවිලා තියෙනවා. නමුත් බුද්ධ බුදුහාමුදුරන්ට ඉස්සර හෝ ඊට පසුව හෝ සක්විති රජ කෙනෙක් හිටියා නම් නැත්නම් රජකමක් කරා නම් ඒ කවුරුද? ඒ ගැන පොඩි විස්තරයක් කියන්න මේ සක්විති රජ කෙනෙක් කවුද කියලා අපි කිසිම තැනක පොතපතක දැක්කේ නැහැ. ඒ නිසා සක්විති රජ කෙනෙක් හිටියා නම් ඒ රජුරෝ කවුද? ඒ කොහොමද ඒ රාජකාලේ ගෙව්වේ කියන එක. කර්ම කරලා පහදා දෙන්න. මම හිතන්නේ ඔබතුමා දීඝනිකායේ චක්කවර්ත සීහනාත් සූත්‍රයේ ටිකක් පෙරලලා බලන්න. ඒකේ සක්විති රජ කෙනෙකු පිළිබඳව ඒක પરම්පරාවෙන් එන රාජ උරුමයක් නෙවෙයි කියන දේශපාලන න්‍යායන් රාශියක් ඒ සූත්‍රයේ විස්තර කරලා තිබෙනවා. ඒක තමයි ත්‍රිපිටකයෙන් අපිට පෙන්වන්න පුළුවන්කම තිබෙන ළඟම නිදර්ශනය. අපේ අරිදම් සංඥාසිතමක් ඒ සම්බන්ධයෙන් අත් වශයෙන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ නමම සඳහන් වෙච්ච සක්විති රජවහා රප්‍රමාණව තියෙනවා. දැන් බලන්න මේ මහා කල්පේ මහා සම්මත සක්විති රජ වුණා. විලාත මහා සුදර්ශන එවාගේම මඛාදේව පරම්පරාව 84000ක් දෙනා ශක්තිත රජ වුණා. ඒවා බොහොම ලේසියෙන් සූත්‍ර පිටකේම ගන්න තියෙනවා. නිසා ඒ සම්බන්ධ කිසි විමතියක් නැහැ. හැබැයි බුද්ධ පරිනිර්වාණයෙන් පසුව දැන් ශක්තිත රජවරු පහළ වෙන්නේ නැත්තේ ඒ අත්න්න තියෙනවා දැන් බුදු කෙනෙක් වුණත් අවුරුදු 100 පරමාවසෙන් පස්සේ පහළවන්නේ නැහැ. අවුරුදු 100ට වඩා ආයුෂ ඇති කාලවලයි ශක්තිත රජවරු ලෝතුරා බුදුරු පහළවන්නේ. එනිසා දැන් නැත භාගයේ සක්විති රජෙක් පහළවන්නේ නැති බවක් නැත මේ දස වර්ෂයේ සත්‍යාගේ අවශ්‍ය බැහැලා අයමත් නගින කාලෙකදී සක්විති රජයෙන් තමුන් වහන්සේට පුළුවන්. ගැටලුවක් තවත් ගැටලුවක් අහනවා වාගේ පේනවා පොඩ්ඩක් කතා කරන්න. ඔව් ස්වාමීන් වහන්සේ මට අහන්න තියෙන්නේ මේකයි මේ ඇත්තටම දැන් නම කියලා අහන්න. මම කිරිඳුලෙන් අමරසිංහ කතා කරන්නේ. ඇත්තට මට අහන්න තියෙන්නේ මෙන්න මේකයි මේ දැන් රහත් වෙනවා වගේ කියන්නේ ආරක්ෂණ මාර්ගය අවබෝධ කර ගැනීම ගත්ත කෙනෙකුට මට තේනවා දැන් මේ කර්ම කර්ම පළදෙන්නේ නැහැ කියන එක. ඒකට දැන් සින්තාව හොඳ හෝ නරක කර්ම, ඒක පෙර කර්ම ඒවා පළදෙන්නේ නැහැ කියලා දැන් අර මම මගේ අර සැකයක් තියෙනවා මේ රත්න සූත්‍රය අර පීනම් පුරාණ නවනත් සම්බුද්ධ කියන ඒ ගාථාවේ ඒ වගේ තේරුමක් තියෙනවා කියලා මම මට හිතෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්න ඒ වගේ දැන් මේ රහත් මහරහත් පස්සේ බුදු බුදු පස්සේ බුදු වගේ ආයත උස්මන්ට මේ කර්මය සුඛේ පල දෙන්නේ පළදීමක් සිද්ධ වෙනවද නැද්ද නැත්නම් කර්මපතයන්ට ඒගොල්ලෝ යටත්ද ඒතර උත්තර ඉදිරිය තත්ත්වයක් ලබාවත්තත් කර්මය කියන කර්මයට මේ සීල යටත්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපේ විනීත ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් මහත්මයා අසූ ප්‍රශ්නය බොහෝම වටිනවා කර්මයේ පිළිමඳයි කර්මය කියන්නේ අපි කරන කුසල හෝ අකුසල හෝ චේතනාවක විපාක වාරයයි. හැබැයි ඒ කර්ම විපාක නොදීන් තියෙන්නේ රහතන් වහන්සේට නමුත් පරිනිර්වාණයෙන් පස්සේ. ඇතැම් කර්ම රහතන් වහන්සේලා පසුපස්සෙ ඇවිල්ලා උන්වහන්සේලාට විපාක දීලා තියෙනවා. ඒ සාමාන්‍ය රහතන් වහන්සේලා ගැන අපි පමණක් නෙවෙයි ලෝතුරා බුදුරජාන් වහන්සේ ගැනත් ඔබතුමා අහලා තියෙනවානේ. කර්ම කීයක් උන්වහන්සේට විපාක දුන්නාද? බුදු වෙන්න ගිහිල්ලත් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළානේ. ඒ කියන්නේ අර කාසබුදු සාසන කාලේ කාසබුදුරජාණන් වහන්සේට කළ අපහාස අවස්ථාවක් විපාක දීම ඇති. ඒ නිසා මේ කර්මය කියන එක පටිසන්ධිදීන් අවස්ථාව නෙවෙයි මේ කියන්නේ ප්‍රවෘත්ති විපාක. කළ කුසල කුසල කර්මයක මෙලොව විපාක කොටසක් තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් වෙලත් පින්ඩපාතේ වඩනකොට රහත් නෙවි පින්ඩපාතේ වඩනකොට උන්වහන්සේට කොහෙවත් ගහන ගල් මුල් ඇවිල්ලා ඇඟේ වැදිලා සිවුරු ඉරාගෙන ওই විදිහේ කරදුනා ඒ අය අර කැලෑ වැදිලා මිනිස්යන් ඝාතනය කරපු අකුසල කර්ම මෙන්න මේ විදිහට බලන විට අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේටත් කර්ම විපාක ලැබිලා තියෙනවා. ඒ වගේ ඔබතුමාගේ තවත් ප්‍රශ්නයක් තමයි කීනම් පුරාණං නවං නත්ති සම්භවං. එතකොට ඒ සඳහන් කරන්නේ මහරහතන් වහන්සේගේ අර කර්ම ක්ෂය වුණා ඒවා නැවත පරිසන්දියට එන්නේ නැහැ. පරිසන්දියට නොයන නිසා නැවත උන්වහන්සේට භවයක් ඇත්තෙත් නැහැ. අරියත් මාර්ගඥානෙ ලබනකොට මාර්ගඥානෙදී නැවත උප්පත්ති කරවන් තිබුණ සියලුම කර්මයන් මාර්ගඥාණයෙන් දවා හරන්ට යෙදුණා. මෙන්න මේ නිසායි රාතන් වහන්සේට නැවත පටිසන්ධි කර්ම නැහැ ප්‍රවෘත්ති කර්ම වශයෙන් විපාක වෙනවා. ඒ තමයි අපි කෙටියෙන් මේ පැහැදිලි කරන්න තියෙන්නේ. මේ ගාථායම අවසානයේ කියවුණා නිබ්බන්ති මිහිරා යථායම් පදීප. පහනක් නිවිලා ගියා වගේ රහතන් වහන්සේලා ඒ චීනාශ්‍රව උත්තමයන් නිවෙනවා කියලා එහෙම නිවුනට පස්සේ විපාකයක් ප්‍රවෘත්ති වශයෙන් හෝ පරිසන්දි වශයෙන් ලැබෙන්නේ නැහැ. තවත් අපේ ශ්‍රාවකෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා පේනවා. හලෝ. මම පිළිමතලාවේ කෝට්ටවල කෙනෙක් කතා කරන්නේ. මට දැනගන්න ඕනේ දැන් ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණ දේශනාවට මම සමන් දෙගෙන හිටියා. මට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ දීපනිකායේ ලක්ෂණ සූත්‍රය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් වහන්සේගෙන් ලබා ගන්න පුළුවන් කියලා. සානාදයකට උත්තරයක් ලැබෙන්නේ. අත්වාසයෙන් දීර්ඝ දේශනාවක් ඒ දීර්ඝ දේශනාව පොතක් වශයෙන් ලියනවා නම් ලොකු පොතක් ලියන්න තියෙනවා. ඉතින් ඒක පෞද්ගලිකව ලියන්න මට වෙලාවක් නැති බව කරුණාවෙන් සැලකන්නට ඕනේ. මම කරුණාවෙන් කියනවා දැනට ජයන්ති පොත්පලේ එක පැත්තක පාලි එක පැත්තක සිංහල සහිත තියෙනවා ජයන්ති පොත්පල. නිසා ඒ පොතක් අරගෙන කරුණාවෙන් කියන්නේ ඒක තියෙන්නේ දීඝනිකාය තුන්වෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩයේ පාටික වර්ගයේ ඒ හත්වෙනි සූත්‍රය බලන්නේ. මම හිතනවා මේ මහත්මයාට සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙයි. මේ සූත්‍රයේ සිංහලෙනුත් තියෙනවා, පාලියෙනුත් තියෙනවා කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ විදිහට කල්පනා කරලා බලනකොට <clears throat> දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව අතර විශිෂ්ටතම ශාරීරික ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණ හැටියට සලකනු ලැබූ දේවල් මේ ලෝකෙට පහළ වෙන අතිවිශිෂ්ට පුද්ගලයන් තුළ පවතිනවා කියන ඒ විශ්වාසය මතයි සිද්ධාර්ථ චරිතයේත බුද්ධ චරිතයේත මේ ලක්ෂණ එකතු වුණේ. නමුත් අපි තේරවාදීන් වශයෙන් ඇත්තටම වැඩිදුර අවධානය යොමු කරන්නේ උන්වහන්සේගේ මානසික ශක්තිය, අතිමානුෂික ශක්තිය මිසක් ශරීරය ගැන නොවේ. නමුත් ශරීරය ගැන කතා කරන්න වෙලා තියෙනවා ත්‍රිපිටකයේ ඒ ගැන සඳහන් වෙලා තිබෙන නිසා. ඒ අතිමානුෂික ශක්තියින් වැඩි වැඩියෙන් හොයන්නට ඔබටත් බෞද්ධ දර්ශනය ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේ. නැවතත් ශ්‍රාවකෙක් අවස්ථාවක් ඉල්ලනවා අපි අවස්ථාව දෙන්න. විසන්දි වුණා වගේ පේනවා. කොහොම නමුත් අපි කතා කරමින් සිටියේ බුදු පියාණන් වහන්සේගේ ශාරීරිකව පෙන්වුම් කරලා තිබෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මේක 32ක් හැටියටම නෙවෙයි සමහර තැන්වල තවත් තවත් සංඛ්‍යාමය වශයෙන් විස්තර කරලා තියෙන අවස්ථා අපිට පේනවා. මේක නිසා ඇතිවෙච්ච දේ මොකක්ද? මෙබඳු දේශනා මෙබඳු විස්තර ත්‍රිපිටකයේ අන්තර්ගත වීමෙන් පස්සේ පසු කාලීනව ව්‍යාප්ත වෙලා ගියපු භක්තිවාදීන් මහායානික නිකායන් ඔය ලලිත විස්තරය වගේ පොත්වලින් බුද්ධ චරිතයේ සම්පූර්ණම දේවත්වයක් හැටියට සලකලා දිව්‍යමය සිදුවීම් හැටියට සලකලා භක්තිවාදයක් ගොඩනැගුවා. පුද පූජා ජනප්‍රිය වුණේ ඒ තත්ත්වයන් මත. අපි නැවතත් අවස්ථාව ලබා දෙමු ශ්‍රාවකයෙකුට. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කොයින්ව කතා කරන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ බුදු වුණාට පස්සේ ඔය විඳපු ඔය කර්ම විපාක බලක්වන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැද්ද ස්වාමීන් වහන්සේ? වශයෙන් කම්ම විපාකෝ නාම නසක්කා කේනචි ප්‍රතිබාහිතින් කියලා දේශනාවක් තියෙනවා. කර්ම විපාකේ බුදු කෙනෙකුන් වහන්සේටවත් රහතන් වහන්සේටවත් වළක්වන්න පුළුවන් කමක් නැති බව එයින් පැහැදිලි වෙනවා. නමුත් මෙතෙන්දී අපි සැලකන්නට ඕනේ බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා සියලු කර්ම ශක්තිය ඉක්මවා ඉන්නවා පමණක් නෙමෙයි අර අටලෝ දහමින් කම්පා නොවන තාදී ගුණයට ප්‍රත්‍ය සිටිනවා තාදී කියන්නේ අකම්පිත තත්ත්වයෙන් ඉන්න උන්වහන්සේලාට මොනම දෙයක්වත් පීඩාවක් නැහැ මොන කර්ම විපාකයක් ආවත් පීඩාවක් නැහැ හිතට කායට පීඩා තියෙනවා ඒ හැම අවස්ථාවක උන්වහන්සේලා කර්ම විපාකෙට ඉඩ දෙන්නේ ලෝකානුකම්පාවෙන් අනිත් අයටත් ඒ වගේ විපාකහාම ඉවසිය යුතු බව උන්වහන්සේලා ආදර්ශයෙන් පහදා දීලා තියෙනවා. නිසා කර්ම විපාක වැළැක්වීම නෙමෙයි ඊට මුහුණ පා අකම්පිතව සිටීම බුද්ධ ආධුත්මයන් වහන්සේගේ සිරිතයි. මෛත්‍රීත ප්‍රමාණවත් පිළිතුරක් ඔබට ලැබුණා කියලා අපි නැවතත් දුරකථනයට සමන් දෙමු. කතා කරන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ මම මම කතා කරන්නේ මාවනලීන වීරසේකර කියලා කෙනෙක්. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ සඳහන් වුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් එක් ලක්ෂණයක් අනුව බුදුරජාන් වහන්සේගේ පරමායුෂ අවුරුදු 80ක් බව සඳහන් කරා. නමුත් බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ කතාවල සඳහන් වෙනවා සතර ඍද්ධිපාද වැඩි උත්තමයකට කල්පයක් හෝ ඊටත් වැඩි කාලයක් ආයුවන්දන්නට අවශ්‍ය පුළුවන්කම තියෙන බව. ඉතින් මේ කරුණ දෙකෙන් ටිකක් පරස්පර විරෝධතාවක් තියෙන නිසා මම දැනගන්න කරුණ පැහැදිලි කරගන්න සතුටුයි මොකද්ද මේක නිවැරදි අදහස කියන එක. කල්පය සහ ආයුෂ් කල්පය කියන වචන දෙකක් පොත්පත්වල සඳහන් වෙලා තිනවා. අපේ අරිදම් සාන්හන්සේ ගැන සල්පයක් විස්තර කරමු. කල්පයේ පිළිබඳව විග්‍රහ හතරක් තියෙනවා. මේක මතක තබා ගන්න. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්පය. මේ මහා කල්පයට අයිති ඔක්කොම ආයුෂ් කල්පය කියන්නේ මිනිස්යන්ගේ ඒ ඒ වකවානුවල තියෙන පරමාවශ්‍යයි. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලයේ ආයුෂ අවුරුදු 100යි. දැන් අවුරුදු 74 ගණන් කරලා බලන්න. ඊළඟට ඒ ආයුෂ් කල්පය බුදුරජාන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළා තියෙන සතරිරිපාද වැඩුව කෙනෙකුට කල්පයක් හෝ කල්පාවශේෂයක් ඉන්න පුළුවන්. කල්පාවශේෂ කිව්වේ අවුරුදු 120. හොඳට කියවලා බලන්න අට කතාවේ තියෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේලාගේ සිරිතක් තියෙනවා ඒක ආවේනික චාරිත්‍රයක් සීල බුදුරුන්ගේ පරමායසයෙන් පහෙන් හතර ගුණයක් ජීවත් වෙන්නේ හේතුව සරුවක්ඥන් වහන්සේලා ලොවට ප්‍රසන්න භාවයෙන් සිටිද්දී පිරිනුවම් පානවා වින ඇඟරලි වැටීම් ඉසකේ ඉදීම් දත් අවලස්සන වීම ආදී දුර්වලතානකම් බුදුරජාණන් වහන්සේලා වැඩෙන්නේ නැහැ නමුත් ඒ පරමාවසයෙන් පහෙන් හතර ගුණේ ජීවත් වෙන කාලය තුළ කළ යුතු බුදු කිස සියල්ල සම්පූර්ණ කරනවා. නිසා තේ සරුවඥන් වහන්සේගේ කාලයේ පරමාසාරුද 100යි, පයෙන් අතර ගුණය අවුරුදු 80යි, එක දහසක්වත් වැඩිත් නෑ අඩුත් නෑ පිරිණිවුණා. සසෝ ලෝතුරා බුදුවරයන් වහන්සේලාගේ පරමාස පයෙන් අතර ගුණයක් උන්වහන්සේලා වැඩි ඉන්න බව අට කතාවල සඳහන් වෙනවා. නිසා කල්පය කියන්නේ මෙතන මහා කල්පය නෙමෙයි, අසංඛ්‍ය කල්පය නෙමෙයි, අන්තර කල්පය නෙමෙයි ආයුෂ් කල්පයයි. ඒ නිසා ඒ ගැන නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. මිරසේකර මහත්මයාට ඊටාම ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා. අපි නැවතත් යොමු වෙමු ශ්‍රාවකයෙකුට. කතා කරන්න ස්වාමීන් වහන්සේ දැන් මිනිස්සු පොඩි කාලේ ඉඳලා නම කියලා කතා කරන්නේ විජේ සූර්ය මහරගමින් අපි පොඩි කාලේ විශේෂයෙන් කරුණු හරියට දන්නේ නැති කාලේ යම් යම් වැරදි අපෙන් සිද්ධ වෙනවා විශේෂයෙන් දැන් ආර්ය උතුම් වහන්සේලාට සේනාසන වගේ සම්බන්ධව ඒ වගේ වරදක් සිද්ධ වුණායින් පස්සේ පසු කාලෙදී මේ වරදගෙන පසුතැවිලි ඉන්නවට වඩා ඒ ගැන සමාව ගන්න ක්‍රමයක් නැද්ද අපේ ඒක විස්තරාත්මකව මට දැනගන්න පුළුවන් නම් ඒ ගැන සමාව ඉල්ලන්නේ කොහොමද කොහොමද සමාව ගන්න පුළුවන් කියලා පොඩ්ඩක් ඔබතුමාගේ ගැටලුව විස්තර කරලා දෙන්න අපිට ටිකක් ඒ වචනේ පැහැදිලිුනේ නැහැ. විශේෂයෙන් දැන් පොඩි කාලේ අපි දැන් මහට අපි යන්නම් පව් සිද්ධ වෙනවා. උදාහරණයක් කියනවා නම් අපි දුම් පන්සලකට ගිහිල්ලා අපි නොදැනුවත්කම නිසා යම්කිසි පාප ක්‍රියාවක් කරනවා. සමහර ආරණ්‍යක නම් සමහරට අපි මේ ගිහිල්ලා නොදුනත්කමට විනෝද ගමනක් වගේ ගිහිල්ලා මේ බෙල්ල වගේ මේ පුච්චලා අනේ වගේ වැඩ කරන අවස්ථාවල් තියෙන පොඩි කාලේ අවුරුදු 15 10 විතර කාලේ. එහෙම කෙනෙකුට පස්සේ කාලේ කනගාටු වෙන්නේ නැතුව ඒ ඒ වරද සමා කරගන්න ක්‍රමයක් නැද්ද? කතා කරන අපේ මම හිතනවා මේ අහම් ප්‍රශ්නේ හොඳයි. නොදන්න කාලේ හෝ යම් වරදක් Tamange අතින් සිද්ධ වුණොත් ඒක නැවත හිත සකස් කර ගැනීමට පසුතැවිලි නොවි සිටීමට උපක්‍රමයක් මේ මහත්මයා අහන්න බොහොම අවංකවම අපි ඒ ගැන අපේ නායක හඳුරන්ගෙන් පිළිතුරක් ලැබෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි ඇත්ත වශයෙන් පව සමා කර ගැනීමක් නැහැ නමුත් මෙතින්දි තියෙනවා වැදගත් පාඩමක් අපිට ඉගෙන ගන්න. දැන් අපි හිතමු දැන් මහත්මයාගෙන් කියවුණා ආරණ්‍යයකට ගිහිල්ලා කුඩා සතුන් කුචල දාන හැටි, මර දාන හැටි නොදන්නකම නිසා ඒ අවස්ථාවේදී සිදුවෙන අකුසලය අහෝසි වන්නේ නැහැ. නමුත් මේ අකුසලයේ ප්‍රතිදාහණය වෙන උසස් කුසලයක් කරන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. බලන්න ඒ කියන්නේ දැන් ඒ අකුසලයේ සිද්ධ වෙච්ච වෙලාවේ අපේ හිතේ පැවතුනේ නොදන්නකම අවිද්‍යාවනේ. ඒ අවිද්‍යාව පිහරවන්න ඕන විපස්සනාට කොහොමද? එදා පැති නොදන්නාකම අනිත්‍යයි, දුකයි, අනාත්තයි. අන්න ගැඹුරු කුසලයක් පහළ වුණා. අර ප්‍රාණඝාත කළ කුස අකුසලයට වඩා බරගත් කුසලයක් එකෙන් ප්‍රතිබාහණය වෙනවා යට වෙනවා විපාක දීම නෙවෙන්නත් පුළුවන්. ඒකම සමහර විට පුළුවනි දැන තේරෙන වයසේදී ඒ අතීතයේ සිද්ධ වෙච්ච ප්‍රාණඝාතයක් ගැන මතක් වෙනකොට ඒ අනුව තමන්ගේ සිතේ මෙත් සිත් පහල කරගන්න පුළුවන් අර අඟුලිමාල් ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ මෙත් භාවනා කළානේ අර දහස් ගණන් තමන්ගේ අතින් මරුන් කෑවා උන්වහන්සේ ඊළඟට ඒ සීල සත්‍යයන් මරුන් කෑවැත්තන්නත් ඒ වගේ මෛත්‍රී පැතුරු හැටි තියෙනවා ඒ වගේම ඒ ඇත්තන්ගේ ඥාති මිත්‍ර ආදීන්ට මාත්‍රිය පැතුරු වෙද්දී තියෙනවා. ඒ වගේ අප්‍රාතින් යම් සත්‍යයක් විනාශයටපත් වුණා නම් ඒ සත්‍යය යම් තැනකදී සිටිනා නම් ඒ ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මෙත් වඩන්න පුළුවන්. ඒකම තමන් අදිෂ්ඨාන කරන්ට වඩා මින් ඉදිරියට අදපටන් නිවන් දකිනතුරු මාකින් කිසිම සත්‍යයකට හිංසාවක් නොවේවා කියලා. විශේෂම කාරණේ තමයි විපස්සනාව යම් පාපයක් සිද්ධ වෙච්ච වෙලාවේ පැවති නාම රූප ඒ ඒ වෙලාවෙම ඇතුව නැතුව ගිය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වර්ජනා කිරීමෙන් අර අකුසලය බොහෝසේ යටපත් වී තමාගේ කුසල ශක්තිය මුදුන්පත් වීමට ඒක ප්‍රධාන මාර්ගයක් වෙනවා. විජේසූරි මහත්මයා බලාපොරොත්තු වුණටත් වඩා දීර්ඝ විස්තරයක් ලැබුණායි කියලා මා කල්පනා කරනවා. බෞද්ධ විනයෙහි ප්‍රධාන වශයෙන්ම වරදක් වුණාම තියෙන්නේ ආයති සංවරයෙහි පිහිටීම නැවත ඒබඳු වරදක් මාතින් සිද්ධ වෙන්නේ ඉඩ තියන්නේ නැහැ කියලා අදිෂ්ඨාන පූර්වකව සංවර වීම. ඒබඳු දේ මිසක් සමාව අරගැනීමක් හෝ සමාව දෙන කෙනෙක් හෝ ගැන බුදුරහමේ උගන්වන්නේ නැහැ. අපි නැවතත් ප්‍රශ්නයක් අහන්න ශ්‍රාවකයෙකුට අවස්ථාව ලබා දෙමු. ස්වාමීන් වහන්සේ මේ වැල්ලවත්තේ සමන් පෙරේර කියලා කෙනෙක් අහන්නේ මේ ප්‍රශ්නේ මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ඒ ශ්‍රේමක දේශනාවල් වල සතර හිතිපහට වඩන්නෙකුට ආයු කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් ඔබ ඔබ වහන්සේ කිව්වා දැන් මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ 74ක් කියලා. නිරෝගීව ඒ සතර හිතිපහට වැඩිමේ මනුෂ්‍ය ලෝකේ වාසය කරන ඕන පුද්ගලයෙකුට දැහැමින් ජීවත් වෙනවා නම් ගැනීමයි. අද කාලයේ යම් කිසි දෙයකින් රහතන් වහන්සේ නමක් ඊර්ධිපාද හතර සම්පූර්ණ කළසේක් නම් උන්වහන්සේට පුළුවන් පරමාස විඳින්න. හැබැයි තව කාරණයක් තියෙනවා. ඒක අපි බුද්ධ කාරණයක් තේරුම් ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ජනක කර්ම ශක්තිය තිබුණා අවුරුදු අසංඛ්‍යයකට ආයුෂ. නමුත් ඒ කාලේ පරමාස අවුරුදු 100 නිසා තමයි 100න් හතර ගුණයක් කියන්නේ පහෙන් හතර ගුණයක් ජීවත් වුනේ. දැන් යම් කිසි විදියකින් අද රහතන් රහතන් වහන්සේ නමකට ඒ ආයුෂ් ප්‍රමාණය දීර්ඝ නැ ජනක කර්මයේ ශක්තිය තියෙන සීමිත නම් මොනම විදියකින්වත් ඉරිදිපාද වැඩුවා කියලා ඒ අවශ්‍ය දික් කරන්න පුළුවන් කමක් නැති බව පිළිගන්නට ඕනේ. අපි තවදුරටත් ප්‍රශ්නයක් අහනවා මේ ඊට කලින් අපිට ලිපියකින් දන්වලා තිබෙනවා ප්‍රශ්නයක් මේ සම්බන්ධවම මම හිතනවා මේක දුරකථනයෙන් අහලා ලියලා අපිට ගෙනත් දුන්න ප්‍රශ්නයක්. ඒක නිසා අපි ඒකනත් සලකන්නට ඕනේ. මේ සේනාරත්න කියලා සේනාරත්න සුබසිංහ මහත්මයා ඔබ වහන්සේගේ දේශනාවේදී ප්‍රකාශ කරන බුදුරයන් වහන්සේලාගේ දෙතිසක් ශරීර ලක්ෂණ පිහිටා ඇති බව ගරු ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මේකයි මෙවැනි මගුල් ලකුණු පසේ බුදුරන් වහන්සේලාගේ ශරීරයේ පිහිටන්නේ නැද්ද? එසේ නොමැතිනම් මෙවැනි උතුමන්ගේ ඊට අඩුවෙන් ලක්ෂණ පිහිටනවද? මේ මහත්මයාගේ මේ ගැටලුව අඳපාංගොඩ සේනාරත්න සුබසිංහ මහත්මයා අහන්නේ මා අපේ ධර්මදේශක අරිදම් ස්වාමීන් වහන්සේට මා ආරාධනා කරනවා ස්වල්පයක් කරුණු පැහැදිලි කරන්න. ඇත්ත වාසියෙන් ලෞතර බුදුවරයන් වහන්සේලාට පහළ වෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මෙන්ම සක්විති රාජින දරුවන්ටත් පහළ වෙන බව කියවනානේ. දැන් බුද්ධ කාලේ හිටියන් නන්දහාමුදුරුව මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. දිනස තියෙන්නේ දෙකයි. ඒක මම කියන්නම්. රාහුල ස්වාමීන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. වෙනස තිබුණේ දෙකයි. එවාගෙම තව භාවරි තාපස බ්‍රාහ්මණ තුමා එවාගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ චරියොත් මහ රහතන් වහන්සේ වැනි උතුමන්වත් කීපයක් බැගින් තිබුණ මහා පුරුෂ ලක්ෂණ ඒ හැර ඒ මහා පුරුෂ ලක්ෂණ දෙකේ වෙනස තියෙන්නේ මේකයි ලෝතර බුදු වෙන උතුමන්ට ඌර්ණරම ධාතු වෙනසක් පෙන්වන්නේ සුදු පාටයි දක්ෂිනාවර්තයි උඩුවක් බලා වෙන ඇත්තන්ට ශක්ති රාජ වෙන්නේ සුදුසු ඇත්තන්ට පහළ වෙන්නේ 31කින් එීම ඌර්ණරෝම ධාතුව රංගම් පාටයි වාමාවර්තයි යටියක් බලා ලෝතුරා බුදු වෙන උතුමන් වහන්සේගේ ශිරීපතුලේ තියෙනවා කියන්නේ මංගල ලක්ෂණ 108ක් එයින් එකක් තියෙනවා චක්‍රවර්ති රද ලාංඡනයක් චක්‍රවර්ති රජ කෙනෙකුගේ ලාංඡනයක් තියෙනවා ස්වරූපයක් ඒක ශක්ති රාජ වෙන්නේ නැත්නම් පහළ වෙන්නේ නැහැ ඒකයි මම කියේ දෙකක් වෙනස තියෙනවා කියලා දැන් නන්ද හමුදුරන්ගේ 32 තිබුණාට ඒ ශක්තිති රජ රූපය උන්වහන්සේගේ පාදයේ තිබුණේ නැහැ. ඒ වගේ පසීබුදුරයන් වහන්සේලා හරි පසීබුදුරයන් වහන්සේලා අතරිනුත් ඇතැම් පසීබුදුරයන් වහන්සේලාට පිළිටන්න පුළුවන් හිතෙනවා කියලා ස්ථීර වශයෙන්ම 32 පිළිද්ද කෙනෙක් කියලා අපේ ත්‍රිපිටක උතුණාවක් නැහැ. නිසා සමහර දැන් මේ රහතන් වහන්සේලා තුළින් ඇතුමුණ ලැබුණා වගේම ඇතැම් පසීබුදුරයන් වහන්සේලාට පිළිටන්න පුළුවන්. සේනාරත්න මහත්මයාගේ ප්‍රශ්නෙට මම හිතනවා දීර්ඝ වශයෙන් මේ ධර්මදේශක අරිදම් සාන්හන්සේගෙන් පිළිතුරු ලැබුණා. තවත් ප්‍රශ්නයක් අහනවා අපි ඊට අවස්ථාව ලබා දෙමු. සම්මාස දෙපළට මම කතා කරන්නේ මම නම් අතර බෞද්ධ ධර්මයෙන් තා පැහැදිලි දර්ශනයක් මම දැකලා තියෙනවා. නමුත් අද මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මේ විද්‍යාව කියන එක මේ රටට උගන්වන්න ගත්තට පස්සේ පදාර්ථ විතර තමයි අපේ මිනිස්සුන් ගොඩක් කන තම බලවලා ඉන්නේ. මේ කියනවා මේ අවුරුදු 500කට ඉක්ිට බුදුරණවහන්සේ දේශනා කර මේ වෙනත් ලෝක යන අනික අනිකුත් ලෝක තියෙන බවත් භෞතික ලෝකයට වෙනත් ඒවා තියෙන බවත් ඉතා පැහැදිලිව උන්වහන්සේ දර්ශන කළ පෙන්ලා දීලා තියෙනවා. නමුත් ඒ පිළිගැනෙන මිනිසුන්ට යම් යම් තොරතුරු නැතිවම තියෙනවා. එකම අර අර කතෝලික දරුවෙක් ඇහුවා දරුවෙකුට ප්‍රශ්නයක් වුණා කිව්වා සතුන්ට පින් කරන්න බැරිද කියලා මට ඒක උදා උදාහරණ ඇටියට කලින් වගේ සතුන් දැන් පෙරහැරට සලදා කරන්න වගේ මේ අරයි යනවා ඒකම භෞතික ලෝකේ යම් යම් සතුන්ට තියෙනවා ඇස් පිනීම රාත්‍රී ගැස් පිනීමත් දවල්ට නොපෙනීමත් හරකුන් පූසන් වගේ සතුන් ඉදිරියට ගමන් ඇවිදිනවා නමුත් මිනිසා ඇවිදින්නේ නැහැ එවැනි ඉතා පැහැදිලි දර්ශනයන් කියන්න කියපාන්න පුළුවන් මම යම් යම් අයට මේ කියා දුන්නත් මේ ගුවන්විදුලියේ මේ ඉතා ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වුණු ලංකාවට මේක දැන්න හැකි නිසාම වහන්සේලා මම හිතන ඉතා පැහැදිලිවම සත්‍යයන් නම් ඉතින් ඉපදෙන බවත් පවු කරා මේ භාවයේ ඉපදෙන බව ඉතා පැහැදිලිව කියන්නේ නම් මම කියන්නේ ඉතා වටිනා බව මම දන්නවා. මම හිතන්නේ මේ කාරණාව අපි පැහැදිලි කළා කලින් ඒ නිසා අපි අමුතුවෙන් ඔබතුමාගේ ප්‍රශ්නයක් නැති නිසා ඔබේ අදහස පැහැදිලි කිරීම නිසා අපි දීර්ඝව ගැන කතා කරන්න නැවත අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ පැහැදිලි සත්තුන්ටත් යම් හොඳ සිතුවිලි පහළ වෙනවා. මිනිස්සුන්ට යම් නරක සිතුවිලි පහළ වෙනවා. හොඳ සිතුවිලි වලින් හොඳ විපාක ලැබෙනවා. නරක සිතුවිලි වලින් නරක විපාක ලැබෙනවා. ඒ වගේමයි සංසාරයක අපි ගමන් කරන්නේ. ඒක නිසා අපිට හැමදාම මිනිස්සු වෙලා උපදින්න ලැබෙන එකක් නැහැ. ඒ කරුණ අපේ සාහිණාන්සලා පැහැදිලි කළා. ඒ නිසා ඔබ ওই පමණින් සෑහීමකටපත් වෙලා අපි තවත් ශ්‍රාවකයෙකුට අවස්ථාවක් ලබා දෙමු. කතා කරා? ආ මේ මහදුතුමාගෙන් අපේ ආර්ය බලමැතිතුමාගෙන් අහන්න කැමතියි. මේ පොඩි සැකයක් තියෙනවා ඒක නැති කරගන්න මේ අහන්නේ. ඒක මම නමක් කියලා අහන්න බලන්න. තමම් බාලසූරිය හෝමගම අපිට මේ අපේ ධර්ම දේශනා අහන්නේදී අපේ මහා සංඝරත්නයමයි අපි අහලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ අවුරුදු 19ක් ජේතවනාරාමයේ තව 6ක් පූර්වාරාමයේ කියලා. එතින් මේ මෑතකදී ධර්ම දේශනා දෙකකදීම ලැබුණා බුදුහාමුදුරුවෝ අවුරුදු 25ක්ම ජේතවනාරාම වැඩ සිටියා කියලා. ඉතින් අපිට මේක පරස්පරයි අපිට ඔබත් මා මේක නිරෝධ කරලා දෙනවා නම් අපේ සැකේ නැති වෙන බොම්ම සිද්ධ මම හිතන්නේ ඒක එච්චර විස්තර කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් ඔබතුමා මේක අහපු නිසා අපිට නැවත කියන්න වෙනවා. බුද්ධ චරිතයේ බුදුහන්තුරා වැඩ වාසය කරපු ස්ථාන පිළිබඳව සඳහනක් තිබෙනවා. ඒකේ තියෙන්නේ ඔය ඔබ කියපු කතාව අවුරුදු 19ක් ජේතවනාරාමයේ අවුරුදු 6ක් පූර්වාරාමයේ වැඩ සිටි බව. මම හිතන්නේ ඔබ දඹදිව වන්දනාවේ ගිහිල්ලා ඇති. ඔය ජේතවනාරාමයේම බොහොම ළඟ සමීපයේ තමයි පූර්වාරාමයේ තිබෙන විශාකාව නිර්මාණය කරපු ඒවායේ නටබුන් දැන් හොයාගෙන තිබෙනවා. ඒ නිසා ඔය වැඩ සිටි ස්ථානයේ කොතන වුණත් අපේ බෞද්ධින්ට ඒක ගැටලුවක් නෙවෙයි. සංඛ්‍යා ලේඛන ගැන අපි එච්චරම කලබල විය යුතු නෑ. ස්වාමීන් වහන්සේලාටත් මේ වරදින් ඉඳ තියෙනවා කතා කරනකොට අමතක වුණත් සටහන් නැතුව බණ කියනකොට යම් යම් කාරණා අමතක වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක වරදක් හැටියට ගණන් ගන්න එපා. ඒ ඒ විදිහට නිවැරදිව මතක තියාගන්න ඒක ගැටලුවක් හැටියට බෞද්ධින්ට අවශ්‍ය කරන දෙයක්ුත් නෙමෙයි අත් වශයෙන්ම. ස්වාමීන් වහන්සේ මක් සවැත් නුවර ආශ්‍රිත 25 අවුරුද්දක හරි. ඔව්. අන්න එහෙම ඒක අපි නිවැරදි කරගන්නු සවැත් නුවරමයි එකතැනමයි. ඒ බොහොම ආසන්නයේ තියෙන ස්ථාන දෙක 25 අවුරුද්දක් බුදුහාමුදුරුවෝ වැඩ සිටි බව. මා හිතනවා මේ පිළිතුරු ප්‍රමාණයි ඔබතුමාට අපි නැවත වෙන කෙනෙකුගේ ප්‍රශ්නෙට යොමු කරමු. කතා කරන්න මම බලපිටිය බ්‍රහ්මකට වත්තේ ජයන්ත ප්‍රේමලාල් ගුණසේකර ප්‍රශ්නේ මේකේ ස්වාමීන් වහන්සේ අප බෞද්ධ සභාවේ සම්බුදු ව්‍යානන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනැමීම වෙනුවෙන් පැවැත්වෙන වෙසක් උස පැවැත්වෙන්නේ මේ මාසේ මේ මේ මාසේ දවසකදී වෙසක් උසේ පැවැත්වෙන්නේ එක් එක් වර්ෂවලදී මේ මාසේ එක් එක් වෙනස් දිනවලදී. එසේනම් බුදුන් වහන්සේ ඉපදු බුදුන් වහන්සේගේ ඉපදීම වූයේ එකම දවසකනම්. ඇයි එහෙමනම් මේ මේ එක් එක් වසවලදී වෙසක් උත්සවයේ දින වෙනස් වෙනවා වෙනස් වෙනස් වන්නේ. මහත්මයා බලපිටියේ ජයන්ත මහත්මයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් ලේසිම ක්‍රමය මේකයි. අපි අද පාවිච්චි කරන්නේ බුද්ධ වර්ෂය නෙවෙයි. අද පාවිච්චි කරන්නේ අපි ක්‍රිස්තු වර්ෂය. ක්‍රිස්තු වර්ෂයේ දවස් 365ක් තිබෙනවා. බුද්ධ වර්ෂයේ දවස් 360යි. එතකොට අවුරුද්දකට දවස් 5ක් වෙනස් වෙන්න ඕනේ. දවස් 30 මාස 12කින් තමයි බුද්ධ වර්ෂය ගණන් හදන්නේ. අධික මාසයක් එනවා අවුරුදු 5කට සැරයක්, අවුරුදු 6කට සැරයක්. මේ විදිහට බලපුවාම මේ ක්‍රිස්තියානි ඒ ක්‍රිස්තු වර්ෂය තුල දවස් 31 30 28 හෝ 29 වගේින් වෙනස් වෙන මාස ක්‍රමය තුල එකම දවසක වෙසක් පොයේ ඉන්නේ නැහැ. ඒක නිසා අපි සංකේත කරගෙන තිබෙනවා නිවැරදි දිනය වෙසක් පොයේ දවස. කොයි දවස වුණත් පළවෙනිදා හෝ 31 හෝ වෙසක් පොහොය දවසේ දෙන දවස බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිදු වුණු දවස බෞද්ධ බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව බලපුවාම වෙසක් පොය හරි. නමුත් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට බලපුවාම වෙසක් පොය වෙනස් වෙන්න පුළුවන් ඕනම අවුරුද්දක. අපි සාමාන්‍යයෙන් තමක් මේක ගැන පැහැදිලි කිරීම. බුදුරජාණන් වහන්සේගේ උපදේශනාවේ තියෙන වර්ෂක්‍රමය චන්ද්‍රමාසක්‍රමයට යෙන්නේ. සූර්යමාසක්‍රමයට සංසන්දනය කරන්න අවුරුද්දකට දවස් 11ක් එකතු කරන්න වෙනවා. මොකද චන්ද්‍රමාසක්‍රමයේට අවුරුද්දකට දින තියෙන්නේ 354යි. සූර්ය මාසක්‍රමයේට 365 ගොත් පැය 6ක් වෙනවා. ඔන්නෝසුපයි. ඉන් දවසකින් කාලයි. එතකොට ඒ අනුව දැන් බුද්ධ වර්ෂයේ ගණන් ගන්න චන්ද්‍රයාගේ ගමනාගමන තුන් අනුයි කාල සීමාව අනුව. හැබැයි බුදුරජාන් වහන්සේ බුදුබාටපත් වූ දිනයේ වෙනස් වෙන්නේ නැහැ වෙසක් පොය. ඒක චන්ද්‍රමාසක්‍රමයේදී වෙසක් කියලා ගණන් ගන්න වේසාක නක්ෂත්‍රයේ උදා වෙනවා හරියට ඒ දවසේ සඳත් එක්ක. ඒක වේසාක කියන්නේ මාස 12 ගණන් ගන්න ඒ අනුව. ඒ නිසා දැන් චන්ද්‍රමාසක්‍රමයට අනුව බුද්ධ වර්ෂය හඳුන්වනවා සූර්ය මාසක්‍රමයට අනුව සූර්ය වර්ෂක්‍රමය හඳුන්වනවා ක්‍රිස්තු වර්ෂක්‍රමයට ක්‍රිස්තු වර්ෂය හඳුන්වනවා දැන් අපේ මහාචාර්යතුමා කියපු හැටියට භාවිතා වෙන ක්‍රිස්තු වර්ෂක්‍රමය නිසා ඒ දිනේ වෙනස් වුණාට බුද්ධ වර්ෂක්‍රම වෙනස් වෙලා නැහැ. ඔබේ හිතට සමහර විටක එන්න ඇති ජේසුතුමාගේ උපන්දිනේ හැම අවුරුද්දකම දෙසැම්බර් 25. ඇයි ක්‍රිස්තු වර්ෂය තුල ඒ දිනේ වෙනස් කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. නමුත් බුද්ධ වර්ෂයත් මේ වර්ෂයත් අතර දින වෙනසක් තිබෙන නිසා අවුරුදු පතා වෙනසක් දවස වෙනස් වෙනවා. බුද්ධ වර්ෂයෙන් ගණන් ගන්න තායිලන්තය වගේ රටක ඒ වෙනස සිද්ධ වෙන්නේ නැහැ. වෙසක් ඒ බෞද්ධ බුද්ධ වර්ෂ ක්‍රමයේ ඒ රටේ පාවිච්චි වෙන නිසා. අපි ඔබේ ප්‍රශ්නෙට එපමණකින් පිළිතුරු දීලා ඊළඟ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙන්න. නායක කතා කරන්න නම කියලා. මාතර සිත්‍රා සරෝජිනී අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි ආයුෂ කාලයේ අවුරුදු 10 දක්වා අදිනවයි කියලා නායක හාමුදුරුවෝ අපිට කිව්වා. ඒ අවුරුදු 120ක් වගේ පරමායස කාලේදී බුදු කෙනෙක් උපදින්න කියලා දැනගත්තා. ඒතකොට දැන් ආයි කොයිතරම් කාලයකටද පරමායස අවුරුදු 10ට අද වෙන්නේ ආයි බුදු කෙනෙකුන් දකින්න ලැබෙන කොයි කාලයකටද උපදින්නේ කියලා දැනගන්න කැමති ගර්ණායක ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි ඒකට අපේ හන්දරන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමු. අටගතාවල සඳහන් වෙනවා මෙන්න මෙහෙම නීතියක් සම්ප්‍රදායික නීතියක්. ඒ කියන්නේ අවුරුදු 100කට වරක් එක අවුරුද්දක් පරමාස අඩු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩි හිටියේ කාලේ පරමාස අවුරුදු 100යිනේ. දැන් 100 වර්ෂ 25ක් ගෙවිලා අවසానයි. දැන් 26 වෙනි සතවර්ෂයේ අපි ජීවත් වෙන්නේ 1956 න් පස්සේ 26 වෙනි සතවර්ෂයයි අපි ගත කරන්නේ බුද්ධ වර්ෂ හැටියට. මේ 1956 න් පස්සේ උපදින ඇයට මම කිව්වේ අවුරුදු 74යි පරමායස. හැබැයි තව අවුරුදු 6500ක් ගිය තැන දකින්න පුළුවන් මිනිසයන්ගේ පරමාස අවුරුදු 10යි. ඒ වෙනකොට සත්‍ය විනාශයක් වෙලා ප්‍රාණඝාතයේ නිමිත්තෙන් ඊට පස්සේ අකුසල් අත්හරින්න පටන්ගෙන ඉතිරි ටික දෙනා ටිකෙන් ටික ආවේශ වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩි වෙලා වැඩි වෙලා අසංකේය දක්වා වැඩෙනවා. මේ නැගීම බැසීම සිදු කරන්නේ දෙවි කෙනෙක් නෙමෙයි. සත්ත්ව సంతානවල පහළවන ලෝභ, දෝෂ, මෝහ උපක්ලේශ තුන අනුවයි. එනිසා දැන් ඒ අනුව තේරුම් ගන්න තවරුදු 6500ක් ගෙතන ඔබ දෙවිලෝකීය තැනක් දැක ගන්න පුළුවන් හරියට ඒ දවසට වොන් 10 වසරක බහැලා ඇති. දැන් ඊළඟ සතවර්ෂයේදී අවුරුදු 73යි පරමාවසෙන්නේ. මේ අනුව වර්ෂය 100ට වරක් ඒක අවුරුද්දක් අඩු වෙන බව පැහැදිලි. ඒ නිසා ඒ කාරණිය ගැන තේරුම් ගන්න පුළුවන්. සරජිනී මහත්මියට මම ආරාධනා කරනවා එච්චර කාලයක් ඉන්න ප්‍රබුදුහාමුදුරුවෝ දැන් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශාසනය තුළදී සසර විමුක්තිය ලබා ගන්න පුළුවන් නම් අපි නිවැරදි මගේ යන හොඳ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න අපිට පුළුවන්. නැවතත් ප්‍රශ්නයක් අහනවා අපි අවස්ථාව ලබා දෙන නම කියලා කරුණාකරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කෙටි. ප්‍රනාන්දු කෙනෙක් මට දැනගන්න ඕනේ මේ සුතමේ ප්‍රඥාවයි චින්තාමය ප්‍රඥාවයි කියලා මේ භාවනාමය ප්‍රඥාවයි තුනෙන් භාවනාමය ප්‍රඥාවෙන් විතරමද මාර්ග අවබෝධය ලබා ගන්න පුළුවන් සුතමේ ප්‍රඥාව, චින්තාමේ ප්‍රඥාව තියෙන කෙනෙක්ට මාර්ගඵල ලබා ගන්න අපහසුද කියන කාරණය. අපි හුඟක් නායක හඳුරු කරුණු පැහැදිලි කරපු නිසා මම ආරාධනා කරනවා අපේ විනීත සංස්වාදයෙන් මහන්සියට මේ ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් ලබා දෙන්න. බොහොම වටිනා මේ මහත්මිය ධර්මයේ ප්‍රඥා පැත්තෙන් ගෝචර වෙන ප්‍රශ්නයක් නගන්ටියෙදුනේ. ඔබ අහන්ටියෙදුනේ සුතමේ ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය ගැනයි. එතන මේ සුතමේ ඥාන ලබන්ට සසර බණ අහලා, බණ පොත් බලලා ධර්මඥානයක් ලබා ගන්න තියෙන්න ඕනේ. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං. ඔය තෙසත්ත්‍ය ඥාන අතර පළවෙනි ඥානය. සසරදී දහමට කන් දුන්න එයින් මුහුකුරාගිය ඥානයක් තියෙන්න ඕනේ. ඒක තමයි සුතමේ ඥානය කියන්නේ. ඒ සුතමේ ඥානෙ ලබාගත් උදවිය හොඳ දහම් කරුණු අහලා ඒ ළඟට යොමු වෙනවා ඇසූ දේ ගැන හිතනවා මේ මේ කරුණු මේ ආකාරයෙන් බොහොම සංසන්දනය වෙනවා අනුගමනය කරනොත් ජීවිතේට සරල බවට පත් වෙනවා අකුසලයන්ගෙන් මිදෙනවා ඒ හිතලා ඒකේ හොඳ පැත්ත අනුගමනය කරනවා ඒ හිතීම තමයි කියන්නේ චින්තාමය ඥානෙ ඒ ළඟට ඇසූ දේ හිතලා ඒ වගේ මේ ළඟට යොදා ගන්න භාවනාවට. භාවනාව කියනකොට අපිට සමතතලෙත් කර්මස්ථාන තියෙනවානේ. ඒ භාවනා ඥානයට යොදා ගන්නකොට විශේෂයෙන් තමන් ඇසූ දේ හිතලා තමත් එකේ යම් ගැටලු තියෙනවා නම් කල්යාණ මිත්‍යං ආශ්‍රය කරගෙන ඒකේ පැහැදිලි කරගන්න. ඒ භාවනා ඥාණයෙන් කෙරෙන්නේ අප సంతానගත පාප ධර්මයන් නැති කරන මගක් හොයාගන්න මඟ අනුගමනය කරන්න ලැබෙනවා. ඒ නිසා මේ සුතමේ ඥාණයෙන්, චින්තාමේ ඥාණයට, චින්තාමේ ඥාණයෙන් භාවනා ඥාණයට, භාවනා ඥාණයෙන් කෙලෙස් ප්‍රහාණය කළ නිවන් මඟට දැස ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ සියල්ලට ඕන කරන්නේ සත්පුරු ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයයි. ඒ නිසා මහත්මියගේ ප්‍රශ්නයට පිළිතුරු මෙතන සෑහේ කියලා අපි අදහස් කරනවා. ප්‍රනාන්දු මහත්මියට ඒ අහපු දේ පිළිබඳ ඥානයේ සුතමේ ඥානයේ පහළ වේවා කියලා පතනික මාහිතන සුදුසුයි. අපි නැවතත් තවත් ශ්‍රාවකයෙකුට සම්බන්ධ මම මම මාතලේ මහවැලි රතලවව MMP ගුණරත්න මහත්මයා කතා කරන්න අහනවා මම මාතලේ මහවැලි රතලව MMP ගුණරත්න මට ගැටලුවක් තියෙනවා මේ සරුවත් සමහර පොත්පත්වල සඳහන් වෙනවා සරුවත්න ධම්මපත්‍රය කියලා කටක ලක්ෂණය බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණය කටක ලක්ෂණය හැටියට සඳහන් වෙනවා. ඉතින් මේ මගේ මම හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාණන් උපත ලැබුව වෙලාවේ තමයි ලැබුණ ඒ ග්‍රහචාරය අනුව තිබුණ පිහිටීම් අනුව තමයි කටක ලක්ෂණය කියලා තියෙන්නේ. නමුත් බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ සිද්ධාර්ථ කුමාරයන්න්ට තිබූ ලක්ෂණය වෙනස් වෙ ඉති බුද්ධත්වයට පත් වුණ මොහොතේ තිබුණ ග්‍රහචාරය නේද ඒ පිහිටීම් නේද වෙන්න ඕන කියලා හිතන් මට ගැටලුවක් තියෙනවා මේ පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික අවධානය යොමු කළොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මේ කේන්දර ගැන නම් වැඩි අවබෝධයක් නැති හැමෝටම නැතුව ඒක කොහොමවත් ඔබ වහන්සේ මේ ගැන මොකද හිතන්නේ? මේක ප්‍රශ්නයක් නේ අපි මහත්මයට උත්තරයක් දෙන්න බෑ. ඇත්ත වශයෙන් කේන්දර කියන ජන්මපත්‍රය කියන්නේ ශාස්ත්‍රයක්. ඒක බුදුරෙන් කිස්තර හිටන් ලෝකේ පැවතුණු දෙයක්. එයින් හඳුන්වන්නේ පුජ්‍යලියෝගේ විපාක වාරය ගැන සංකේත දැක්වීමයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විපාක වාරයේ කොච්චරද ප්‍රතිසන්දි, උත්පත්ති යන අවස්ථාවල දසදහසක් කළ පෙරහැර සිද්ධ වුණානේ. තුරුණාසි සිද්ධ කළ කුසලයට අනුරූපව කේන්ද්‍ර ජනුපත්‍රය හදන්න ඇති. නමුත් ඒ ජනුපත්‍රයේ නෙමෙයි බලපාතේ නුන්වසගේ ක්‍රියා සම්පත්තිය. මම හිතනවා මේ පිළිතුරෙන් අපි සෑහීමකටපත් වෙමු. නැවතත් ශ්‍රාවකෙක් අපේ අවස්ථාව ඉල්ලනවා අපි කරුණාකරලා අර වගේ කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න නම් කියලා. මම නුගේගොඩින් සෝම්පාල මට අහන්න කැමති කරු ස්වාමීන් වහන්සේගෙන් පටිච්චසමුප්පාදය කියන වචනේ තේරුම මොකක්ද කියලා හරියට. ඒකට කිසි පිළිතුරකින් උත්තරයක් ලැබෙන්නේ පටිච්ච සමුප්පාදය කියන වචනාර්ථය හඳුන්වන්නේ මේ හේතුයෙන් මේ ඵලය ලැබෙනවා කියන අර්ථයයි. ඒ කියන්නේ අපි හිතමු අඹ ඇටෙන් අඹ ඵලයක් හට ගන්නවනේ. අඹ ඇටයක් නැතුව කොස් ඇටයකින් අඹ ඵලයක් හටගන්නේ නැහනේ. ඒ වගේ මේ හේතුයෙන් මේ ඵලය ලැබෙනවා කියන දර්ශනය තමයි පටිච්ච සමුප්පාද කියන වචنين හඳුන්වන්නේ. එතකොට එතෙන්දී දැන් අවිද්‍යාව නිසා සංකාර හට ගන්නවා කියලා අපි සමු මේ භාවිතා කරනවානේ. එතකොට අවිද්‍යාව නොතිබුණා නම් සංකාර හටගන්නේ නැහනේ. අන්න ඒ නිසා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආතන පස්ස වේදනා සංනා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ තේලිය මේ හේතුන් මේ ඵලයේ මේ හේතුන් මේ ඵලයේ කියලා හේතුඵල සම්බන්ධතාවය දැක්වීමයි පටිච්චසමුප්පාදය. පටිච්ච සමුප්පාද කියන වචන දෙකට සමාන වචන දෙකක් ඇතුළත හේතුඵල වාදය කියන එක මතක තියාගත්තාම මේ ගැටලුව අපිට ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. තවත් ශ්‍රාවකෙක් අවස්ථාවක් ඉල්ලනවා කරුණාකර නම කියලා කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නායකවඳුනි මම මේ කතා කරන්නේ මාගාන්නේ ලචේන්ද්‍රයි කියලා. මට දැනගන්න ඕනනේ අපේ ආගමේ හැටියට අපි මේ ඇහැට පේන්නේ සතෙක් නරුවා පෞසිද්ධ වෙන්නේ මුස්ලිම් ආගමේ මිනිස්සු මේ ආගම කියලා නරුවාම පෞසිද්ධ වෙන්නේ නැද්ද කියලා. වෙනත් ආගමක උගන්වලා තියෙන දර්ශනය අනුව අනුගමනය කරන අයටත් පාපය සිද්ධ වෙන්නත් පුළුවන්. අපි නොසිතන විදිහටයි ඒගොල්ලෝ හිතන්නේ. ඒක නිසා ඒකේ යම්කිසි මානසික ශක්තිය අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්කම තිබෙනවා. ස්වාමීන් වහන්සේගෙන් ඒකට කෙටි පිළිතුරක්. අත්වසයෙන් කුසලයේ අකුසලයේ පාපයේ වෙන කෙනෙක් මේ දෙක වෙන්කරනද දෙවි කෙනෙක් නෙමෙයි ඉන්නේ කර්ම නියාමය. නිසා කර්ම නියාමය අනුව යම්කිසි හේතුවක් නිසා කර්මයක් සිද්ධ වුණා නම් ඒකේ ඵලය විඳින්න සිද්ධ වෙනවා. දැන් තිරිසන් සතාට දන්නේ තිරිසන් සතා ප්‍රාණඝාත කරනවා පව් කියලා දන්නේ නැහැ. උ පිළිගන්නේ නැහැ. නමුත් උහුට පාප සිද්ධ වෙන අවිජ්ජා පත්‍ය සංඛාර වෙනවා. නිසා නොදන්නාකම නිසා වඩාත් අකුසලේ බරපතලයි. එහෙමනම් ඒ නොදැනීම අනුව සිද්ධ අවිද්‍යාව මුල් වෙලා සිද්ධ කරන පාප කර්ම කාටත් පාපයක් වෙන්නත් පුළුවන් බවයි ඒ පිළිතුරෙන් අවසර ලැබුණේ. තවත් ශ්‍රාවකෙක් අවස්ථාව ඉල්ලනවා අපි කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නේ මේ දිහවටින් කතා කරන්නේ. ආ කොඩිකාර කතා කරන්නේ. මේ ඇහෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ මේ සාමාන්‍යයෙන් මේ පටිච්චෝපාද ගන්නනවා අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා නොදැමිනේ. නොදැමීම නිසා මේ කුසල් අකුසල් මේ කුසල් අකුසල් මේ සිත් ගන්නවා කියලා. ඊළඟට තව මේ එකක් තියෙනවා මේ දැන් කාටිත් පරියෝද පණන් ඒක ඒ ගාතාව තියෙනවනේ. ඒක තියෙනවා මේ මේ කුසල් කරන එකත් මේ සංසාර ගමනට හේතු වෙනවා කියලා. අකුසල් කරන එක සංසාරගමට හේතු වෙනවා කියලා. එතකොට අර අතන කියනවා මේ කුසල් ඒක නොකරෙමි කුසල් කරන එකත් නොකරන එකත් සංසාරගමට හේතු වෙනවා කියලා. ඒක තනක තියෙනවා. අවිද්‍යාව මේ මේ හේතුඵල වාදයේ කියනවා මේ කුසල් කිරීමෙනුත් අතර ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ඔබේ ප්‍රශ්නේ මේ විදිහට අහන්නද? දැන් පුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියලා සංඛාර වර්ග තුනක් තිබෙනවා. එහෙමනම් අවිජ්ජාපත්‍ය සංඛාරා කියපුවම මේ සියලු සංඛාර සංස්කාර සිද්ධ වෙනවා. සංසාර ගමන දික් වෙනවා. බුදුහාමුදුරුවෝ මෙතන කුසල් කරන්නේ කියලා නිවන් මාර්ගයට සම්බන්ධ කළා. සබ්බ පාපස්සා කරනන් කුසල සුප සම්පදා කියලා කියපු තැනත් මෙතනත් ගැටමක් තිබෙනවද කියන එකයි මට පේන හැටියට ඔබේ ගැටලුව. මේකේදී බුදුහාමුදුරන්ගේ අනුශාසනාව උනේ පව් වලින් වළකින්න යහපත් දේ කරන්න. ඒක තමයි අපේ චිත්ත સંතානයේ දියුණුවට අදාළ වෙන අපේ චර්යා ධර්මයේ සීලය, සමාධි, ප්‍රඥා වැඩිවීමට මුල් වෙන පදනම. මම හිතනවා අපිට කාලය තවත් දෙන්න අපහසු වෙලා තිබෙනවා ශ්‍රාවක පිරිසට ප්‍රශ්න අහන්න. අද දවසේ මේ ධර්ම සාකච්ඡාවෙන් බොහෝ දෙනාගේ මතුවලා තිබිච්ච සැක යම් කිසි ප්‍රමාණයකට සාකච්ඡා කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ නිසා බොහෝ දෙනෙකු ළඟ ඉඳගෙන සාකච්ඡා කළා වගේ හැඟීමක් මේ සංවිධානසලටත් අපටත් ලැබුණා කියලා සතුට වෙන්න පුළුවන්කම තිබෙනවා. අලුත් අවුරුද්දේ පළවෙනි පොයේ දවසේ දුරුතු පොයේ දවසේ ඔබ තුළ ඇති කරගත්ත මේ ධර්මඥානය සංවර්ධනය කරගෙන හොඳ බෞද්ධ ජීවිතයක් ගුණවත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙච්ච ධර්ම දේශනාව කරපු නා උයනේ අරිය ධම්මහිපාණන් වහන්සේට ඊටාම කෙටියෙන් පුණ්‍යානුමෝදනාවක් කරන්න කියලා මා ආරාධනා කරනවා. ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙතෙක් වේලා පැයක් ධර්ම ශ්‍රවණය කළා පැයකට ආසන්න වේලාවක් ධර්ම සාකච්ඡා වේදනා තවත් දහසක් ප්‍රශ්න ඇති වෙන අවස්ථාවක විමසන්න කරුණාවෙන් අපි හිතනවා ඒ අතරත මේ කාලය තුල කාගේ චිත්තසංතාන වල සැබෑවෙන් වශයෙන්ම පහළ වුණේ කුසාසිත පරම්පරාවක්. ඒ කුසාසිත පරම්පරා සමහර විට ලෝකෝත්තර මාර්ගඵල දක්වා යන ශක්ති විශේෂ වෙන්න පුළුවන්. නිසා අප විසින් මේ ශීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ව්‍යාකාරෝ මංගල ධර්ම දෙකක් මුදුන් පමුණවා ගන්නට යෙදෙන ඒ මේ කුසල ධර්ම ශක්තිය හේතු කොට එන මේ සවන් දුන්නා වූද සවන් දුන්නා වූද සීල රටවැසියන් ලෝවැසියන් මෙලොව වශයෙන් සකලාන්තරාය ਸਰවෝපද්‍රවයන් නිවාරණය වේවා උදා වූ දිසහසර වර්ෂයේ නිදුක්ව නිරෝගීව සුවපත් උණක් ප්‍රතිශ්‍යාවක් ඉසරදයක් තරම්වත් අසනීපයන් නොවේ කායික මානසික සැනසෙල්ලේ දලව දිනුවේ කටයුතු මුදුන් පමුණවා ගන්නට ලැබේවා තම තමන්ටත් පරිලෝකීය ඥාතීන්ටත් ආරක්ෂක දිව්‍ය මණ්ඩලයටත් හිතාහිතම දා සෑම සත්නටත් මෙම කුසලානිසංස බලයෙන් මේ ජීවිතයේ වඩා වඩා උසස් පිළිවෙත් මඟ අනුගමනය කරමින් ධර්මාඥාන, භාවනාඥාන, ප්‍රතිපත්තිඥාන මුදුන් පමනවාගෙන දෙලොව ජයගෙන පැතුම් බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියාම මෛත්‍රීන් පින් පමනවනවා. අද මේ වැදගත් ධර්ම සාකච්ඡාවට සහ ධර්ම දේශනාවට මුල් වෙලා කටයුතු කළේ දේශනා කළේ ත්‍රිපිටකාචාර්ය පූජ්‍යනාවනි ආරේ ධම්මහිමිපාණන් වහන්සේ. ඒ උන්වහන්සේගේ ධර්ම දේශනාවට අනුකූලව සාකච්ඡාවට සහභාගී වුණා පූජ්‍ය මීතලාවේ විනීත හිමිපාණන් වහන්සේ සමග පූජ්‍ය කන්දේ ගෙදර විමල ධර්ම හිමිපාණන් වහන්සේ. උන්වහන්සේලාටත් নমස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා කරමින් අද මේ කටයුත්තේදී තාක්ෂණ සහාය ලබා දුන්නු LW ජයතුංග මහත්මයාත් සම්බන්ධී ජයතිලක මහත්මයා සම්බන්ධීකරණයෙන් සහාය ලබා දුන්නු සිංහල සේවා අධ්‍යක්ෂ විජේදාස විජේදාස හේවගේ මහත්මයා පාලක ඉදිරිපත් කිරීමෙන් සහාය ලැබුණු සුනිල් අබේසිරි මහතාත් නිෂ්පාදන සහායෙන් අස්ත්‍රික චන්ද්‍රසෝම මහතා සමග WD ලීලාරත්න මහත්මයාත් සහයෝගය දක්වා ඒ සමගම මැදිරි නිවේදක වශයෙන් කටයුතු කළ බුද්ධදාස ජයවර්ධන මහත්මයාත් කරුණාවෙන් සිහිපත් කරමින් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් යහපතක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාව මෙන් સમાપ્ત කරනවා. ඔබ සමන්දුන් දුරුත පොදායන ධර්ම සාකච්ඡාව මෙහුවේ ආචාර්ය ආර්යපාල පෙරේරා මහත්මයා